විශාල වර්ෂාපතනයක්. මා කැලෑවේ මා කැලෑවේ වයින්නවා. වැහැලා මුළු කැලෑවම ගස් ටික තෙමෙනවා. මා පොළොව පෙඟෙනවා. වතුර පිරෙනවා, වතුර ගලනවා. ගස්වල දළු දානවා, මල් පිපෙනවා, ගෙඩි හැදෙනවා. සත්තු සිව්පාවෝ කාලා බිලා සන්තෝෂෙන් ඉන්නවා. මා පොළොවට මා පොළොවට වතුර වැටීමේ ඝනදෙනුව මොකද්ද? එයා කම්පා වුණාද? කැලෑවේ ගස් ස්වභාව ධර්මයා විසින් වර්ෂාපතනය තුලින් ඒක පෝෂණය වෙනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මම ඉන්න නිසාලු මට ලැබෙන අවවාද අනුශාසනේ මට මේගොල්ලෝ අවවාද කරනෝනේ අනුශාසනා කරනෝනේ අඩුපාඩු පෙන්වලා දෙන එන්න මේගොල්ලන් හිතකම් කරන්න ඕනේ වගකීම් ඉටු කරන්න ඕනේ. ඇයි මම ඉන්නවලු විශ්වයේ විසින් විශ්වයේ විසින් විශ්වය නිවැරදි කරනවා. සතරමා භූත විසින් සතරමා භූතය නිවැරදි කරනවා. සතරමා භූතයාගේ අඩුපාඩු තවත් සතරමා භූතය කියලා පෙන්වලා දෙනවා. සතරමා භූතයන් සතරමා භූතයාගේ අඩුපාඩු අදා ගන්නවා. දැන් මෙතන පුද්ගලයේ සත්‍යයක් ඉන්නවද? එතන කම්පාවක් තියනවද? එහෙනම් කම්පාවට හේතුව මොකද්ද? මගේ සත්ව ස්වභාවය, පුද්ගල ස්වභාවය. ඒක තේරුම් ගත්තාම ඒක පොඩි ප්‍රශ්නයක්. අද ඊයේ අපි කතා කළා නේද? මොකද්ද? මගේ කියලා කාරණයක්. මම මගේ මගේ ආත්මය කියන එකේ මගේ කියන කාරණේ කතා කළා. ඒ කියන්නේ මම කියලා එකක් තියෙන ඉස්සෙල්ලාම පළවෙනි එක ඒක අපි කතා කළේ නෑ. ඇයි? මගේ කියන එක හරියට සවන් දීපු කෙනාට අනිත් දෙකම තේරෙනවා. මගේ කියන ඒ අයිතිය තමයි ලියා තේරුම් ගන්න ඕනේ. ඒ අයිතිය තුළ මම ඉන්නවා. ඒ ඒ මම. ඒක තේරෙනවා. <clears throat> දැන් ඔබ වහන්සේ දකින්නවා. මොන හරි කුටියක් දකින්නවා, ගස් කොළන් දකින්නවා, මේ පොඩි අඩිපාරක් දකින්නවා, මොන හරි එකක් දකින්නවා. ඒ දකින්න හැමතැනම මේක ඒම වෙන්න බෑ, මේම වෙන්න බෑ, මේම වෙන්න ඕනේ, අරම වෙන්න ඕනේ කියලා හිතනවා නේද? ඔබ වහන්සේට පෙනිලාද දැකලාද? දැකලා. දැකපු නිසානේ අර ප්‍රශ්නේ ආවේ. වෙනුනොත් ප්‍රශ්නයක් ඉතින් නැහැ. එහෙනම් මම යම්කිසි රූපයක් දැක්කට පස්සේ ඒ රූපය කරන කොටගෙන ඇලීමක් හෝ ගැටීමක් හෝ අට ගන්නවා මම ඒ ඇලීම ගැටීම ඒ තුල නිර්මාණය කරනවා ඒ රූපේ මම දැකලා වෙනිලා නෙමෙයි. දැකලා. යම් શબ્දයක් ඇහෙනවා. මාරවල මම ඒක කලේ නැහැ. මං ගැන තමයි බනින්නේ. ඔය ආන්දරු මන්නේ මට. ඇයිලාද ආලාද? ආලා ආලා. ඇහිලා ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ ඇයෙන හැම શબ્දය තුළම අර මගේ කියන කූකට කලින් එක්කෙනෙක් එකක් තියෙනවානේ මම ආන් එයා ඉන්නවලු එතන. එයා ඉන්නවා. එයා තමයිලු එක අහගන්නේ. එයා තමයිලු එක දැකගන්නේ. ඒ දැක්කට පස්සේ මම දැක්කනේ අරුණංශ ඒක ගන්නවා. මම දැක්කා. අරුණාංශේ ගත්තයි කියන එක මම දැක්කා. ඒක වැරද්දක් නේ. ඒක අන්සතු කරපු එකක් නේ. ඒක ගත් එක වැරද්දක් නේ. එතකොට ඒක දකින්න මම අවසර ගත්තද? දැන් මමත් වරදක් කළානේ. අනුන්ගේ දේවල් දකින්න ගියයි. අනුන්ගේ ඕපදූප හොයන්න ගියයි. ඒ තොරතුරු එකතු කරන එක නෙවෙයි මානකම. මගේ පාඩේ මගේ වැඩ බලන්න යන්න තිබුණානේ. ඇයි ඒ අනුන්ගේ තොරතුරු ඔක්කොම හොයලා රත් කරලා එක ප්‍රශ්නයක් කරගත්තේ? අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ මේ දකින්න නාම රූප වලින් හොඳම කමටාන මේක. අර මම මගේ මගේ ආත්මය කියන එකේ පළවෙනි එක මැද එක තේරුණාම දෙකම තේරෙනවා. මම දකින්න හැමතැනම ප්‍රශ්න ගැටලු ඇති වෙන හැම මොහොතෙම මම ඉන්නවා. මම නැත්තම් ප්‍රශ්නයක් නැහැ. දැන් මම හිටියොත් නේද මට ලුණු රස දැනෙන්නේ. නැත්තම් එහෙනම් මේක රසයි කියලා මම හිතනවා කියන්නේම ඒ රස තුල මම ඉන්නවා. අසවලා මට බයිනවා, දොස් කියනවා. මට නිନ୍ଦා කරනවා, අපාස කරනවා. ඒ හැම එකක් තුළම මොකද වෙලා තියෙන්නේ මම ඉන්නවා. කට්ටියක් එකතුලා නින්දා කරනවා හරි මට මමත් එකතුලා නින්දා කරනවා. ඔබ වහන්සේට අසත්පුරුෂ ඔව් හඳුන මාර අසත්පුරුෂේ මම මං වගේ අසත්පුරුෂයෙක් මට කවදාවත් හම්බෙලා නර කට්ටිය බලන මුගේ වයරුත් ඔක්කොම ගැලවිලා වගේ. අපිට පොඩි ෂෝට් එකක් තියෙනවා නෑ වයරක ගැලවිලාමයි. හරියන්නේ ඒ කට්ටියට අමතක වෙනවා අර බනින්න ආපු කාරණේ. ඇයි? ඒ කට්ටියත් එක්ක එහෙම අපට හම්බ වුණා මා බෝධිසත්වෙක්. කොයි කලාපේ බුදු වෙනවද දන්නේ මොකද ඔයාගේ අර ෆෝන් එක මේ විකුණලා මේ බෝරුවා ගැව්වා කියලා ආරංචි. අනේ ස්වාමීන් වහන්සේ මටත් එහෙම ආරංචියක් තියෙනවා. දැන් බලන්න මේ මිනිස්යාගේ ෆෝන් එක උකස් කරලා ඒ මිනිසා බూరు අතෙල්ලම් කරලා. පණිවිඩේ අපට ආවා අපේ අපිට ඇවිල්ලා එයාට පොඩ්ඩක් අවවාද කරන්න කියලා. අවවාද අනේ සාන්නස මටත් එහෙම ආරච්චියක් තියෙනවා. දැන් මේක කාටද කියන්නේ? අපට ආවා වාගෙම ආරංචි එයාට දීලා තියෙනවා. සාන්නස මටත් එහෙම ආරච්චියක් කවුද? මන් තමයි උකත් කරලා තෙල්ලා කරේ. සාන්නස මටත් එහෙම ආරංචියක් තියෙනවා. බලන්න කොච්චර සරලද කියලා ලොකු දාමක් මේ ලෝකේ අපි අපේ කරගන්න නැතුව එක තොරතුරක් ඒක. තොරතුරක්. තොරතුරක්. ඒක <clears throat> පුරුදු කරගෙන යනකොටම අපට තේරෙනවා කොච්චර බොළඳද කියලා ඊට කලින් මම කොච්චර කලබල වුණාද ඊට කලින් මම කොච්චර කම්පා වුණාද ඊට කලින් ඔබ වහන්සේගේ හදාස ඔබ වහන්සේට කියා ගන්න බෑ ඔබ වහන්සේගේ වචන ඔබ වහන්සේට ඉදිරිපත් කරන වේතරම් ආවේගශීලී බව වැඩි. කම්පණය වැඩි. දරන්න බැයි. ඒක කාටද දැනෙන්නේ? ඒ කම්පණය කාටද දැනෙන්නේ? ඒ පීඩාව කාටද දැනෙන්නේ? ඒ දුක කාටද දැනෙන්නේ? මම මම ඒ මමයටලු දැනෙන්නේ. ඒ මමයලු ඒ ඔක්කොම විඳින්නේ, විඳවන්නේ. මමයාගෙන් මම නිදහස් වෙන්නේ කවදද? එදාට මේ ප්‍රශ්න එකක්වත් නැහැ. නින්දා කරන කට්ටිය නින්දා කරපුවාද? ඒ කට්ටිය සංසාරයේ වගේවල නිවන් දැකපුවාද? අපාස කරන කට්ටිය අපාස කරපුවාද? අපාස විඳලා ඒගොල්ලෝ නිවන් දැකපුවාද? පීඩා කරන කට්ටිය කමන්නේ පීඩාව ලැබපුවාද? ඒක ලබලා ඉවර වෙලා නිවන් දැකපුවාද? හරියට දොස් කියනෝනේ. කවදාරි දොස්සාලා ඉවර වෙලා ඒගොල්ලෝ නිවන් දැකපුවාද? ප්‍රශ්නයක් නැහැනේ. ඇයි මට රිදෙන්නේ? මගේ මාන්නේ. අර මමයා අර මම ඉන්නෝනේ. ඒ මටලු ඒක දැනෙන්නේ. මේ සතර මහා භූතයට දැනෙන්නේ මටලු දැනෙන්නේ. මට උපාධියක් තියෙනවනේ. ඒ උපාධියේ ගෞරවය කාට දැනෙන්නේ? මට උපාධිය කායට දැනෙනවද නැහැ. ඒ මට දැනෙන්නේ. මේක තේරුම් ගන්න. දැන් පීඩනය ගොඩක් අඩු වුණා නේද? ඇයි ඒක අඩු වුනේ? වැරදි වැටහීමක් නිසාලු දුක හටගන්නේ. නිවැරදි වැටහීමක් නිසාලු දුක තුනී වෙන්නේ. නිවැරදි දේ ප්‍රත්‍යක්ෂ වීම තුමාර්ථ නිවැරදි දේ ප්‍රත්‍යක්ෂ වීම තුලලු දුක නිරෝධ වෙන්නේ. කොච්චර සුණාත ධාරේත චරාත ධම්ම බුදුහාම එක වචනකින් කිව්වා. සරලව කිව්වා. මේ ඔක්කොම අපට වැරදිලා තියෙන අපි නිවැරදිව දකින්නේ ඒ වැරදි වැටහීම තුල අපි කම්පා වෙනවා, පීඩන වෙනවා, හඬනවා, දුක් වෙනවා, දරා ගන්න බැරි වෙනවා, සාසන එපා වෙනවා. ස්වාමීන් වහන්සේලා එපා වෙනවා, ස්ථාන එපා වෙනවා. පස්සෙලු තේරෙන්නේ ප්‍රශ්නේ වෙන එකක්, මට වෙන එකක් තේරිලා තියෙන්නේ. ඇත්තටම ප්‍රශ්නේ තේරිලා නැහැ මට. ප්‍රශ්නේ වෙන එකක්. මේ දකින්නම රූප තුලම ලස්සනයි කියලා හිතෙනවනම් දැනගන්න එතන මම ඉන්නවා කියලා. ඒ මටලු ඒ ලස්සන පේන්නේ. කැත පේන්නේ මටලු. හොඳ මිනිස්සු පේන්නේ මටලු. නරක මිනිස්සු පේන්නේත් නරක මටලු. කාශ්‍යප මහරහතන් වහන්සේ ගොඩාක් අසත් පුරුෂයෝ ආශ්‍රය කළේ. උන්වහන්සේට හොඳ නරක මොකක්වත් දැනෙන්නේ නැහැ. ඉතින් උන්වහන්සේලම ප්‍රශ්නයක් නැහැනේ. කපටිකම් කරා මහරවදී මේක මට කපටිකම් කළා කමන්නේ. එයා කවදාද කපටිකම් වලට අවු වෙලා නිවන් දකි. ඒක ප්‍රශ්නයක් නෙමෙයි මට. මට ප්‍රශ්නයක් නෙමෙයි. මිනිස්සු ඔක්කොම ගිහලා බුදුහාමුදුරන් දේශනා කරනවා ස්වාමීනි මේ භාග්‍යවත් මේ ප්‍රශ්නයක් තියෙනවා. බුදුහාමුදුරේ ඔක්කොම ආගෙන ඉන්නවා. ඒ දොස් ඔක්කොම පස්සේ කාශ්‍යප මහරහතන් වහන්සේට ආරාධනා කරනවා වඩින්න කියලා. ඔබ වහන්සේ ගොඩාක් දුස්සීලිය ඇසුරු කරනවා, දුස්සීලිය ආශ්‍රය කරනවා. දුස්සීලන්ගේ ඇසුරෙම ඔබ වහන්සේ වැඩ සිටින්නේ. එහෙම මට අනන්ත අප්‍රමාණ මිනිස්සු ඇවිල්ලා තොරතුරු කියනවා, අනුශාසනා කරලා යනවා. මහා ඇල්ලක් අය ගන්න කියන මොකද්ද මේකේ කතාව මොකද්ද? ස්වාමිනේ ඉතින් නිවන රාතුන්ට කියලා වැඩක් තියනවාද? ඇත්තනේ. කාලා ඉන්න එකාට බත් අවශ්‍ය නැහැනේ බඩගින්න එකාට නෙවත් ඕනේ හරි එහෙනම් හරි තේරුණාද වහන්සේලාට එමයි වාග්යතුන්ත ආරයි වහන්සේන්ද වහන්සේ මම කොච්චර සරලද අපි ප්‍රශ්නේ දැකලා නැහැ දුස්සීලිය ඇසුරු කරනවා කියලා එකක් දැකලා තියෙනවා ඇත්තටම දුස්සීලිය ගැන නම් අඩුව ගන්න ඕනේ රාතෙක්ට ගගා හදනවා සංවර වෙන්න රාත කල්පනා මොනවද හදන්නේ දැන් මේකක් නෙවෙලා තියෙන පොළු වර්ග රාතෙක්ගේ පස්සෙන් පන්නනවා සංවර වෙන්න ඕනේ කියලා. රාහත සංවර වෙන්නේ කොහොමද? සත්‍ය පුද්ගලෙක් හිටියොත් නේද සංවරයක් පිටන්නේ. සංවරයක් පිටන්නේ නැහැ රාතේකට. ආ වකඩින් පෙන්නද? ඇත්තද? ආ අන්තයේ බුදුහාමුදුර ගියා. විනය පෙනුවේ නැහැ. විනය පණවන්නේ කාටද? සතෙක් ඉන්න එපා විනය පණවන්න. පාර දිගේ කකා ගියාද? මාර වැඩි. ආ හොඳයි. ඇත්තද? ඇත්තද කියලා බුදුහාමුදුර විමසා ගියා. ඇයි? සත්ගලේ පුද්ගලෙක් නෑ එතන. ඒ රාත් ස්වභාවය ඒකලු. අපි රාතුන් නෙමෙයිලු. හැබැයි රාතුන් වාගේ ඉන්න උත්සාහ කරන්න ඕනේ. අපි සිල්වත් නෑ. සිල්වත් ආගේ උත්සාහ කරනකොට කාලය කරනකොට ඒක පුරුදු වෙලා සිල්වත් වෙනවලු. ඒකින්දල පුරුදු කරන්න කියන්නේ මේක. දසසිල් රකින්නල්ලු. දසසිල් රකින්න වාගේ පුරුදු කරන්න. ඒක චරිතේ බවට පත් වෙනවලු. කවදාද දවසක එයා සිල් රකින්නවලු. එහෙම නැතුව දස සිල් රැකලා ඊටපස්සේ පුරුදු කරන්න බෑ. පුරුදු කරාමලු ඒක රකින්න පුළුවන් වෙන්නේ. ඉතෙනවා <coughs> නම් යමක්. එතන මම ඉන්නවද නැද්ද? තරහා යනවා නම් ඒ තරහව තුළ කවුද ඉන්නේ? අනුකම්පාවක් හිතෙන අනේ පොඩි හමුන බලන් පුංචි කාලේ මාන ඒ අනුකම්පාව තුළ කවුද ඉන්නේ මම ඉන්නේ පොඩි අය දැක්කම ආදරයක් හිතෙන කවුද ඉන්නේ එතන සමහර දේවල් දැක්කම තරහා එනවා ගැටෙනවා ඒ ගැටීම තුළ කවුද ඉන්නේ අමතන මම ඉන්නේ ඒ මම ඉන්නවන ඊළඟට එයාට මොකද වෙන්නේ මට මොකද වෙන්නේ මම ඉන්නවා පොල් කට්ටින් ගිනම් පස්සේ දුන්නා එතකොට මං ඉඟන්නේද ගේන්න මට රත්තරන් කැරට් 18 ප්ලේට් කරපු රත්තරන් කෙන් ගේන්න කියලා කියනවා. එතන මම ඉන්නවද නැද්ද? මම එතන ඉන්නව නම් ඊට පස්සේ මට මොකද වෙන්නේ? ඒක මගේ වෙනවා. ආ මෙහෙම දෙන්න ඕනේ මට. දැන් ඒක මගේ. ඒ ගෞරවය මගේ, ඒ උපස්ථානය මගේ. ඒ ඒ සිද්ධිය මගේ. මම හිටියොත් වැඩි වෙලාවක් යන සෙනෙකින් දෙකින් ඒක මගේ වෙනවා. මගේ වුණාට පස්සේ ඒක මම නඩත්තු කරනවා. ඒක මගේ ආත්මය. කොහොමද වැරදෙන විදිය? එක පොටයිල වැරදෙන්න ඕනේ. ඉවර ඉවර. මේ භද්‍ර කලාපේ පුරාටම දිගටම වැරදෙනවා අපිට. ඒවා නිවැරදි කරගන්න. ඒ දකින්න කිසිම තැනක මම නැතුව දකින්න. අනේ කොඹ ගාව ඇයි දැන් හැඹරිලා තින්නේ? හැඹරිලා තින්නේ හැයි කියලා මම විමසනවා කියන්නේ ඒ විමසන්නේ මම. රාත්‍රී උදේ ප්‍රශ්නයක් තියෙන මෙච්චර ඉලව් යනවා ඒ කොඹ ගාතිගේ. උන්ට ප්‍රශ්නයක් නැහැ. මට විතරේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ මටලු දැනෙන්නේ. ඊටිපස්සේ ඒක මගේ ප්‍රශ්නනේ වැල කපන්න ඕනේ මේකට මුක්කු දෙන්න ඕනේ මේක හදලා කාට ගැට ගන්න ඕනේ කඹ හොයන්න ඕනේ කඹ හම්බරන්න ඕනේ ඕම් ප්‍රශ්න මොකද මගේ ඊටිපස්සේ ආ දැන් නියමට දළු දාලා තියෙනවා දළු දැම්ම මාරු සන්තෝෂ කේක් ගෙඩියක් අරන් යනවා පව්ෙන් දැන් ඔබමත කේක් බේකරියෙන් පින්ඩපාති කරන මොකද ආන්දර ගැට ගාපු ගහේ දළු ගන්න දළු වලට මියා උත්සවයක් ගන්නවා ඇයි ඒක මගේ ආත්මෙනේ උපන් දින ගන්නවා ගා කියලා අවුරුද්දයිනේ ආන්දරණ මේ කදර කුඹුග්ගක් වැලකේ මං දොරකඩ අවුරුද්දයිනේ ආන්දරණ ඒකට ආන්දර පාටියක් දෙන්න ඕනේ අවුරුද්ද උපන් දින සමරණය උපන්න සාතික හදනවා අවුරුදු 16 ගියාට පස්සේ අයිඩෙන්ටි හදනවා ඒකට ඕම් ආන්දරන්ට තියෙන ප්‍රශ්න එයාගේ ආත්මිලු එක එයාගේ දරුවලු එක ඒක යා නඩත්තු කරනවා මේම නේද අපි පිරියන්නේ භික්ෂුවක් මේ ලෝකයේ කිසිම දෙයකට ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. මොහොත තුල ජීවත් වෙනවා. පේනවා ආන්දාහනේ අම් වෙලා තිනවා වළඳනවා. ලුණුද රතද කවුද මොකද අම්බුණා නේද වළඳන්නේ. ඉතින් ඒකට නැකත් හදන්නේ ඇයි? කිසිල්ලවට කවුද දන්නගෙන අසුවලද ඇයි දන්නගෙන ඕක අනකට විකාලට අවුලා. ඇයි අර පැයක් විතර සාකච්ඡා කළා මොන වළඳන්න වෙලාව. අම්බුණා නම් වළඳන්න. ලැබුණොත් ගන්න. ලැබුණ නැත්නම් කම්පා නොවන්න. ඒක ඒ මාර්ගයේ තියෙන විශේෂත්වය. මාර්ගය වඩනවා කියන්නේ ඒක. ඒවට නැකත් අදන්නේ. ඇයි දන්න බකට් එක මෙතන තිබුණේ? මිහන පාරේ බකට් එකත් ඕ මම මම මට මට ඒ දැනෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්නේ මගේ මම හොයනවා මේක තිබ්බේ කවුද? තිබ්බේ කවුද? ඔයලා ඉතින් කෑ ගාලා ආරෝමණය කරලා ඉතින් එතකම මගේ වැඩක් පාඩුයි මට ඒ මාර්ගේ යන්න තම්බෙලා නැහැ වෙන මොන හරි වැඩක් තියෙනවා ඒවත් ඉවරයි මානකමත් ඉවරයි ඔක්කොම ඉවරනේ බකට් එක තියෙනවනම් හරම් පැත්තකින් තිබ්බා ගියා එතන යන්න බෑ පරද පැත්තකින් ගියා බලන්න කොච්චර සරලද කියලා දැන් රාතන් වහන්සේට ඇත්තටම කම්බි වටේ වටෙන් යන්න පුළුවන් නේ වතුර තියෙනවනේ වටෙන් යන්න බලනවා ගොඩාක් වෙලා යන දුන්න ජම්ප් එකක් එයා පැත්තට. ප්‍රශ්නක් තියෙනවද නැහැ. බල්ටියක් ගැව්වා ගියා. අන්දනේ ඉරුණොත් උන්වහන්සේ ඒක මාගන්න. ඒක උන්වහන්සේගේ ප්‍රශ්නයක් නේ. අපේ ප්‍රශ්නයක් නේ. අපි මොකටද ඒක නඩු කියන්නේ යන්නේ. බෑල යන්න පුළුවන් කෙනා බෑල යන්න, පැනලා යන්න පුළුවන් කෙනා පැනලා යන්න. ඒක උන්වහන්සේගේ ප්‍රශ්නයක්. ඒක අපේ ප්‍රශ්නයක් වෙන්න බෑ. ඒ තාම අපි සරල නැහැ. මේ අසකන දිව නාසය සමසිත අපේ මේ කයේ පීඩලා තිබුණාට ඒක පරිභෝජනය කරන්න අපි දන්නේ නැහැ. අපට ඒක තේරෙන්නේ අපේ ආයතනයක් අපිට අසුරව ගන්න බෑ. අර බීබද්දේ වෙරි බීපු මිනිහෙක් ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වුණාම ඒ මිනිහයාගේ නමට තියෙන්නේ වාහනේ ලයිසන්ස් එක ඒ මිනිහයාගේ. එලවන්න බෑනේ. ලයිට් කණු වලට වදිනවා. තාක්කාලි පෙට්ටිය ඇතුළේ ඒක උඩින් රෝදයක් යනවා. කාණුවේ ඒක රෝදයක්. නවත්තලා තින්නේ මේ වෙන කෙනෙකුගේ දොරකඩ බෙල් එක ගාලා බලනකොට තමයි වෙන මිනිස්සෙක් කියලා දොරන්නේ. බලනකොට තියෙන්නේ නම්බර එක 69. ඒ මනකට මේ 68 තමයි මේ මතකෙත් ගලා තියෙන්නේ. ඒවා වෙන විදිහට පේන්නේ ඒවා. ඇයි ඒ? පාලනයක් නැතිකම. වෙරි බීපු මිනිස්සෙක් රිය පදවනවා වාගේ අපිත් මේ අසකන මොකවත් පාලනයක් නැ පින්ඩ පාතනවා ඒ හිතට බලන අර කිරියමයි. දත් නැදලත් නැහැ. දකින් නෙමෙයිනේ දාන බෙදන්නේ හැන්දෙන්නේ. ඉතින් හැන්ද මැදලානේ. ඉතින් දත් මදින්න යන්නේ. බලන්නකෝ මේ සරල දේ මේ තාපසයට තේරෙන්නේ නැහනේ. දැන් මේක කවුරු දැක්කම ඒක කල්පනා මේක අඩුපාඩු ලුණි ගණන්. මේ ජීවිතේ සෝදායි නේ මේක කවුද නැහැ මානකලේ කියලා අර ගුරුවරයාට බයිනවර වාඩි එළින උපාසකයා. ඇයි? දත් නැදලත් නැහැ. උදේ පාන්දර බලන් කබ පිටින් එන. දැන් කබ වලින්ද දාන්නේ බෙදන්නේ. අලේම කටින් හපලද දාන්නේ පාත්‍රයට. එහෙම අපල දානවා නම් දත් මදින්න ඕනේ. හරි. ඒකට විනයක් පනවන්න ඕනේ. ඒක දත් මදින්න ඕනේ. හැම් දෙන්නේ දාන්නේ අන්දාරි පිරිසුදුනේ ප්‍රඥා නැන්නේ. මම ගියේ දාහනේ ගන්නනේ කිරියම්ම වඩා ගන්න නෙමෙයිනේ. මගේ මානකම මොකද්ද කියලාද මන් තේරෙලා නැහැ. ඕන් ගැටෙනවා යා. මිනිස්සු අපිරිසුදුයි මිනිස්සු අපිලිවෙලයි. බලන්නකො රෑඳම පිටින් දාන්නේ. ඉතින් ඒව බලන්න යන්නේ ඇයි? බත්තම් වෙනව නැද්ද ඒක බලන්නකෝ. ඔවුන් ගැටෙන ඒ හැමතැනම මම ඉන්නවා. ඒ ගැටෙන හැමතැනම මම ඉන්නවා. හැලෙන හැමතැනම මම ඉන්නවා. ඒ නාම රූප හැම එකක්ම කියන ඔබ වහන්සේ මෙතන ඉන්නවා කියලා. මට විතරලා හැෙන්නේ නැත්තේ මම බීරෙක් නේ. ආර්ය ලෝකේ මම බීරෙක්. ලෞකික ලෝකේ විතරලු මට කම් ඇහෙන්නේ. ආර්ය ලෝකේ දේවල් මට ඇහෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් මම යනවා. ආ වඩේ අත වහන්න නම් හොඳ නැහැ. ඔක්කොම ගන්නවා. පාන් ඔක්කොම දෙන්න පාන් ටික. ඇයි? ඒ තුල මට තණ්හාවක් තියෙන ඒක මට පේන්නේ. ඒ තණ්හාවේ මම ඉන්නවා. ඒ කෑදරකමේ මම ඉන්නවා. මාව පේන්නේ පාන් කෑල්ල පේනවා මට. වඩේ ගෙඩිය පේනවා. ඒ වඩේ ගෙඩියත් එක මාව මට පේන්න එපා. මම ඉන්නවනේ මෙතන. පුදුමයට අතන පරිප්පුදුන පරිප්පුවලට අත වැව්වා. වඩේ දෙනු අත වන්න. එහේ මම. මේ වඩේ නෙමෙයි මම. ඊට පස්සේ මේක දානශාලාවට අරන් ගිය මාර වැඩේ මේකෙන් කෑල්ලක් දෙන්න එපා අනිත්ම වැඩ තුනක් තියෙනව නේද කියලා දෙන්න එපා නෑ මේ කරගෙන කුටියට ගිහලා අංගල කනවා දැන් ඒක කාගේද මගේ පොඩි කෑල්ලක් අපපේ ආස දිහා බලනවා කුරුල්ල දිහා බලනවා එයා පුදුම විදිහට විඳිනවා දැන් එයාගේ ආත්මය නෙමෙයිද ඒක කොච්චර වැරදුනාද කියලා එක තැනලු වැරදෙන්න දිගටම ගියා සමහර රාත් බෝධිපතපු බෝධිසත්වරු එක පොටයිල වැරදුනේ ගිහිල්ලා නැවතුනේ හපායෙම. දේවදත්ත තෙරුන් වහන්සේ. එයාත් ඉතින් නිවන් නිවන් දකින්නේ ආවේ. එක පොටයිලු වැරදුනේ. ගියා. ලොකුට වැරදෙන්න ඕනේ එක තැනක් වැරදුනොත් ඇති. එන්න පරිස්සම් වෙන්න ඕනේ. හැම මොහොතෙම පරිස්සම් වෙන්න හැම ආයතනක් පිළිබඳව පරිස්සම් වෙන්න ඕනේ. මේ පේන හැමතැනම මම ඉන්නවද කියලා පරිස්සම් කරන්න ඕනේ. අරුණාගේ සිවුර අපිලිවලට පොරලා ඒ අපිලිවල දැක්ක එතන මම ඉන්නවා. සිවුර දැකපු තැන මම නැහැ. සිවුර දැකලා තියෙන රාතේ. අපිලිවල දැකපු එක පුදුජන ඒකට තරහා යනවා. ඒක ඒක අභිනය පිළිපිලි මේ ක්‍රියාත්මක කරනවා දොස් කියනවා සීමාවේදී කෑ ගන්නවා සිවුරු කඩාගෙන කෑ ගන්නවා අර භික්ෂුව මෙහෙම කළා අර ඇයි එයාට තරහා යනවා ඒ දුසීලයට තරහා යනවා සිවුර දකපු කෙනා රාත් එක්ක එයාට තරහා යනවා තෙරුවන් සරණයි කියන. එයාට තර එයාට අඩුපාඩු පේන්නේ නැහැ. සිවුර විතරද පේන්නේ. ඒ දකින හැම අඩුවක් තුළම ඒ අඩුවේ මමත් ඉන්නවා. මාව මට පේන්නේ අඩුව විතරලු පේන්නේ. ඇයි අඩුව ඇවිල්ලා ලෞකිකයි. ඒක තුල ඉන්න මම ලෝකෝත්තරයි. ලෝකෝත්තර දේවල් පේන්නේ මම හන්දේක්නේ. ආර්ය ලෝකේ මම හන්දේක් බීරෙක්. බුදුහාමුදුරුවෝ කියනවා මේ ඇත්තත්තේ නමුත් අන්ධයෙකු මෙන්ද කන් ඇත්තේ නමුත් බීරෙකු මෙන්ද කට ඇත්තේ නමුත් ගොළුවෙකු මෙන්ද ඉන්න කියලා. ඒ මොකක්ද ඒක කියන්නේ? ආර්ය ලෝකේ ඇස කන දිව නාසය සමසිත තියෙන කෙනෙක් වෙන්නලු. ලෞකික ලෝකේ ඒවා නැති මිනිස් මනසෙක් බවට පත් වෙන්නලු. බුද්ධ වචනයක්. බුද්ධ වචන. අපි ලෞකික ලෝකේ දේවල් ඔක්කොම පේනවා, ඇහෙනවා, දැනෙනවා. ආර්ය ලෝකේ මොකවත් පේන්නේ නැහැ. පෙනුනා මේ වෙනකොට පිරිනමම් පාලන්නේ. ආර්ය ලෝකේ පේනවා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩෙනවා කියන එකනේ. ආර්ය ලෝකේ මොකක්ද පේන්නේ? ඇහෙද නරාම්ර මෙතන ඉන්නේ සකල්. බලන්න කොච්චර සංවර උන්වහන්සේ වැඩ සිටිනවද? ඒක දැක්කම උන්වහන්සේ නිවන් දකින්නවා. ඒක උන්වහන්සේ බැරි වෙලා තර අංගල තියෙන රොටි කෑල්ල උස්සන්නද බලන්න. කොත්තට දෙකක් අංගල ආවා. උන්වහන්සේ ඉවල්වල කොහමද දැන් එක කොස්සට දෙන්න බෑ උන්වහන්සේ කිව්වට පස්සේ මොකද අවත් වෙනවනේ. නෑ උන්වහන්සේ කොස්සටේ දැනටම තරම් නැත්තේ. නැති එක මම පයි මම මම දෝෂසහිතයිනේ. අර ඇතුලේ තියෙන අඩුවට සාපේක්ෂව ඒවා හිතෙන්නේ මැවෙන්නේ. එහෙම හිතනවා මම. ඔක්කොම දුර්වලකම් අඩුපාඩු මගේ. ඒ හැම සිතවිල්ල තුළම මම ඉන්නවා. හැම රූපයක් තුළම මම ඉන්නවා. හැම ශබ්දයක් තුළම මම ඉන්නවා. කවුරු කියනවා නියමාන්තර හරි සිල්වත් නේ. ඔබ අස දන්නද උන්වහන්සේ? ගොඩාක් කල් මම ඇසුරු කළා. හරි සිල්වත්, හරි නියතමානී හැමෝටම සන්තෝෂයක් දැන. ඒ සන්තෝෂය දැනෙන කාටද? සතුටු වෙනකොටම යාට තේරෙන්නේ මේ සතුට වල මම වෙන මාර වැඩිනේ. මම ඉන්නවනේ. මම ඉන්නවා. රාත්‍රික් බලාගෙන ඉන්නවා. ඇයි? එයාට සතුට දැනෙන්නෙත් නැහැ, දුක දැනෙන්නෙත් නැහැ. රාත්‍රිකට කුණුවරප වැලයි. බැනලා බල්ලා බැනලා බැනලා බැරි යනවා. ඒ ත්‍රාතා බලාගෙන ඉන්නවලු. තාපසය කියලා වැඳලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ ගෞතම බුදුහාම ඔව් මම සරණ යන කෙනෙක්. ස්වාමීනි පතුරු යන්න මේ මනස පෑ ගානක් බයිනවා. ඔබ වහන්සේ වචනයක්වත් කතා නොකර ඉන්නේ. මට බැන්නා නම් මං කතා කරනවා. ඒක ආපු වෙලේ ඉඳලා බයින්නේ අම්මට තාත්තට කිරියම්මට කිරිය අතට પરම්පරාවට වරදි කරපු මට එක වචනයක්වත් කතා කරන්නේ ඒ තරම් මේ මනුස්සයා මට ගරු කරනවා. ඒ මනුස්සයා ඒ තරම් මට ලෙන්ගතුයි. මේ මනුස්සයා ඒ තරම් මට සලකනවා. මම බලාගෙන සිටියා සතියේ. එක වචනයක්වත් මට බයින්න අම්මා තාත්තගේ පතුරු යන්න බයිනවා මොනතරම් මේ මිනිස්සයා මට දරු කරනද මේ වගේ මිනිස්සු දුර්ලභයි ලෝකේ අම්මා මතක් කළ පන්සි වතාවක් කළ බලන කල්පනා මම වැරදි කළේ මට බයින්නේ නැහැ ඒ තරම් ගරු කරනවා මගේ මානකමට බලන රාතට වෙන එකක් වෙන්නලා තියෙන්නේ ඒ වගේ සම්මාවෙන් ලෝකේ දකින්න ඕනේ. දිට්ඨිය වෙනස් කරන්න ඕනේ. ප්‍රඥා වැඩි වෙන්න වැඩි වෙන්න දිට්ඨියත් වෙනස් වෙන්න ඕනේ. ඒ ඒ දිට්ඨි වලින් ඒවා දකින්න ඕනේ. පුළුවන් නේද පුරුදු කරන්න. පුරුදු කරලා ප්‍රත්‍යක්ෂ කරලා මට බණ ටිකක් කියන්න. දරුවන් <laughs> සර්